සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නවා සසර ජීවිතය සූපත් කරගන්නවා තමන්ගේ චිත්තසංතානය සකස් කරගෙන මේ ජීවිතය සූපත් කරගෙන සියලු දුක් නැති කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයෙන් තමයි හැම කෙනෙක්ම ධර්ම සඳහා සූදානම් වෙලා ඉන්නේ නිවන් මාර්ග ධර්ම දේශනාව අපි භාවිතා කරන්නේ ප්‍රායෝගිකව කළ යුතු දේවල් පිළිබඳ සාකච්ඡා කරන්නයි. ධර්ම කරුණු ඉගෙන ගන්නේ ඒක ප්‍රායෝගිකව භාවිතා කරන්න බලාගෙනමයි. එහෙම අරමුණකින් තමයි අපි සාකච්ඡා කරගත්තේ මේ ධර්ම දේශනා මාලාවේදී යමක් දැනගෙන මේ දේ කරන්න පොතපතේ ලියාගන්න කටපාඩම් කරගන්න විතරක් නෙවෙයි ඒක අපේ භාවිතයට ගැනීම සඳහායි මේ ධර්ම දේශනා මාලාව සම්පාදනය වෙන්නේ. මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ හිත පිරිසිදු කරගන්න ආකාරය පිළිබඳවයි. හිත පිරිසිදු කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ ක්‍රමවේද හතක් දේශනා කරලා තියෙන වග අපි සාකච්ඡා කරා. ඒ දේශනා කරපු ධර්මයේ තියෙන ඒ දේශනා කරපු හතෙන් සීලයෙන් පිරිසිදු කර ගැනීම සීල විසුද්ධියයි, චිත්තය පිරිසිදු කර ගැනීම චිත්ත විසුද්ධියයි. දැන් අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ ditthi visuddhiය කියලා කියන නාම රූප පරිච්ඡේදයෙන් තමන්ගේ තුල නාම රූපයන් પરම්පරා දෙකක් නැත්නම් මෙතන සත්‍ය පුද්ගල වශයෙන් නෙවෙයි නාම රූප වශයෙන් තියෙන ඒ දැනීම නැති හින්දා ඇතිවන්නා වූ ලෝභ දේශ මොහ අකුසලයන් තියෙනවා නම් හිත අපිරිසිදු වීමක් තියෙනවා නම් ඒ දැනීම ඇති කරගෙන ඒ අපිරිසුදු වීම අයින් කර ගැනීමේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරමින් ඉන්න දින කීපය තමයි මේ. එතකොට මෙහිදී අපි ඊයේ දවසේ සාකච්ඡා කරා නාම රූප වල ඇත්ත తত্ত্বය තේරුම් ගන්න එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වටහා ගන්න අපේ හිත යොමු කරපුවාම නාම પરම්පරාවේ නැත්නම් රූප પરම්පරාවේ අපේ හිත läගලා හිටින්නේ නැහැ. නවතින්නේ නැහැ. ඒක අරමුණු කරන්න බෑ. වෙන කොහේ හරි යනවා. කැමති කැමති තැන්වල යනවා. ඒ කියන්නේ භාවනාවක් කරන්න ගත්තහම දන්නවනේ නේද? මොකද වෙන්නේ කියලා. මගේ හිත මාව අවබෝධ කරගන්න මෙල්ල කරගන්න බෑ. මාව අවබෝධ කරගන්න හිත මෙල්ල කරගන්න බෑ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නොයේකුත් දේවල් වලින් අපිරිසිදු වෙලා හිත එහෙම දුවන ගතිය තියෙනවා. ඉතින් මේ සංස්කාර පොදියේ තියෙන දුක්ඛිත ස්වභාවය නැත්නම් මේ නාම රූප පරම්පරාවේ සකස් වෙන දුක් පිළිබඳව දැනගැනීමෙන් සසර බය සංස්කාරයන් කෙරෙහි බය උපදවා ගැනීමෙන් මේ தත්වෙන් අත මිදෙන්න පුළුවන්කමක් තියෙන යම් ප්‍රමාණයකට හෝ නැත්නම් හැම වෙලෙම ගිහිල්ලා ඒවැය තමයි ලගින්නේ වැඩි දෙනෙක් වැඩි දෙනෙක් මේක තේරුම සාමාන්‍ය ජීවිතයේ මේ දරුවන්ගේ වැඩ දෙමව්පියන්ගේ වැඩ ඉඩකඩම් වල වැඩ තමන්ගේ නොයෙකුත් වැඩ අතාරින්න කියන එක නෙවෙයි ආයෙ මතක් කරන්න ඕනේ හැම වෙලෙම මං කියන්නේ මොකද්ද පිච්චෙන්නේ දැවෙන්නේ නැතුව මේ වැඩ ටික කරගන්න නේද? ඉතින් තමන්ගේ දරුවන්ගේ වැඩ ටික කරන්න යුතුයකම් ටික කරන්න මේක එහෙම නෑ මොකද වැඩේ? පිච්චෙනවා දැවෙන එකම තමයි වැඩේ නේද? මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා දැවි දැවි පිච්චි පිච්චි ඉන්නේ හැම වෙලේම නේද? අතුලාන්ත දැවීමක් අතුලාන්ත පිච්චීමක් නැතුව අපි ගින්දරෙන් වැඩ ගන්නෙ. ගින්දරෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද? වසවිස වලින් ප්‍රයෝජන ගන්නවද නැද්ද? නේද? ඔය පාවිච්චි කරන සබන්ගුළු ටිකක් කෑවොත් මොකද වෙන්නේ? ඒක හරි සුවඳයි. ඒ සුවඳයි කියලා ඕක කනවද? නේද? <laughs> එකක් නෑ. එහෙනම් වස පිස වලින් ගින්දරෙන් වැඩ ගන්නවා. ආන් ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙන්න තමන්ව පුච්ච ගන්න නැතුව. ආන් ඒකට මේ සංස්කාරයන්ගේ හිත ඇලෙන ගතිය අයින් කරගන්න ඕනේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ඕනේ. එතකොට ඉතින් මේ යුතුයකම් කරන්න බැරි වෙන්නේ නැහැ. දැන් තමයි යුතුයකම් කරන්න බැරි. මොකද මූණ එල්ලගෙන පැත්තකට ලා ඉන්න බෑ දැන්. මේ තරහ වෙලා බුදිය ගන්න බෑ. එතකොට යුතුයකම් කරන්න වෙලා නැහැ. නේද? ඒකෙන්දා මේ එහෙම නැතුව ඕනෑම தත්වයක් යටතේ මම මගේ යුතුයකම් ටික සිද්ධ කරනවා කියන තැන ඉඳලා අපි බලමු මේ සසර පිළිබඳව දැනගැනීම සඳහා ඇත්ත తත්වය තේරුම් ගන්න ඕනේ. සමහර ඇත්තන්ට පින්නත්නි പ്രേත විෂය, නිරය ගැන කතා කරනකොට ඒවා විශ්වාස තියන්න බැරිකමක් තියෙනවා. කට්ටිය සමහර වෙලාවට කියනවා අපාය තියෙන්නෙත් මේ ලෝකෙමයි. දිව්‍ය ලෝකෙ තියෙන්නෙත් මේ ලෝකෙමයි. නේද? එහෙම කියනවා. ඊළඟට හුඟා කට්ටියට අදහසක් තියෙනවා අපෝ මාව නම් අපාය යන්නේ නැහැ කියලා. ඔක බුදුහාමුදුරුවෝ මේ බය කරන්න කියපු එකක්. මිනිස්සුන්ව බය කරන්න කියපු එකක් කියලා අදහසක් තියෙනවා. හා තියෙනවා නම් ඉතින් කොහෙද තියෙන්නේ? පින්වත්නි අපේ දෘෂ්ටිය ඒ කියන්නේ අපි ඇහෙට පේන පෙනීම විතරයි හරි කියලායි අපි හිතාගෙන ඉන්නේ. අපිට පේන ටික විතරයි කියලා. දැන් කනට ඇහෙන ශබ්දය ගත්තොත් අපි මේ වෙලාවේ මෙතන ඉන්නකොට සමහර සීමාවල් වලට වඩා වැඩි ශබ්ද බල්ලන්ට ඇහෙනවා අපේ කනට ගෝචර නැහැ. හරිද? ඒක මේ තාක්ෂණික විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා. මෙන්න මේ ඩෙසිබල් ප්‍රමාණයට වඩා වැඩි ශබ්ද බල්ලන්ට ඇහෙනවා අය, අඩු ශබ්දත් බල්ලන්ට ඇහෙනවා අය. නමුත් මිනිස්සුන්ට ඒව ඇහෙන්නේ නැහැ. ආ ඒක පැත්තකින් තියන්නකෝ අපිම දන්නවනේ. මේ හොරෙක් පැන්න වෙලාවක හරිද හොරු අල්ලන්න අර හොරාගේ දාලා ගිය මොන හරි රෙදි කෑල්ලක් අපේ නහය ගාලා නේද අපිට ඒ ඉවදිගේ අපිට ඒ සුවඳ ඒ කියන්නේ සුවඳනේ ඒක දිගේ යන්න කිව්වට අපිට යන්න පුළුවන් එහෙනම් අපිට දැනෙන්නේ නැති ගඳ සුවඳ සත්වයින්ට දැනෙනවා ඒ එක එක ගෝචර වෙන ඒවා කියන්නේ මේ ලෝකේ තියෙන ඔක්කොම අපිට දැනෙනවා කියන්න බෑ අපිට පේන්නේ මාන තුනක් තියෙන දේවල් විතරයි. ඒ කියන්නේ උස දිග පළල කියන මාන තුනක් තියෙන වස්තු තමයි මේ පේන්නේ. අර චතුර්මානයක් තියෙන බව දැන් කාලයකට ඉස්සෙල්ලා ඉඳලම විද්‍යාඥයෝ පවා පිළිගත්තා. දැන් මාන 11කටත් වැඩිය තියෙන බව ලෝකේ මාන 11කටත් වැඩිය අපිට අදාළ නැති දේවල් තියෙනවා. එහෙනම් പ്രേත භූත ආදී විෂයන් අපේ ඇහැට ගෝචරය නොවන මානයක තියෙන තල 31ක් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තිනවා. එතකොට ඒ තල කියන්නේ මාන තමයි. හරි. දැනට බොහෝ කාලයකට ඉස්සෙල්ලා විද්‍යාඥයෝ දැන් මාන 11කටත් වැඩිය තියෙනවා කියන්නේ ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ තලපිස් එකක් මේ තියෙනවා කියලා දේශනා කරලා තියෙනවා. එතකොට තාක්ෂණික විද්‍යාවට අනුව දැන් මේ වෙනකොටත් සඳහන් කරනවා සූර්යාගේ තියෙන ආකර්ෂණය අඩු තැන්වල, ඒ කියන්නේ සූර්යාට බොහෝ සූර්යයෙකුට ඈතින් පිහිටා තියෙන ග්‍රහලෝකයක නැත්නම් ඒ වගේ වෙනත් මානයක තියෙන ලෝකවල බොහෝ ආයුෂ තියෙන්න පුළුවන් කියලා කෙනෙක්ගේ සත්වයේගේ. ඒ කියන්නේ හැබැයි එයා ඇවිදින්නෙත් හිමින් දැන් අපි හිතන්නකෝ අපේ හෘද ස්පන්දනයත් හිමි. ඇවිදින්නෙත් හිමි. ශරීරයේ වැඩෙන්නෙත් හිමි. ඔක්කොම හිමින් වුණොත් නේද? මතකද එන්නේ මේ වගේ තැන් තියෙන්න පුළුවන් කියලා. දැන් දිව්‍ය ලෝක ගැන සඳහන් වෙන ඒවා කොහොමද? උදේ නැගිටලා මල් නෙලද්දි චුත වෙච්ච දිව්‍යාංගනාව කොට මෙහි ඉපදිලා පින්දහම් කරගෙන ඔක්කොම කරගෙන හැන්දෑවකට ආයේ ආ ඉතින් ඒ වගේ අර ආයුෂ ගැන තියෙන තැන් අරගෙන බලපුවාම ඒවා පේන්න තියෙන හොයාගන්න හොඳට. ඉතින් ඒකින්ද මේ ඒවා බලපුවාම තාක්ෂණික විද්‍යාවෙනුත් ටික ටික මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා ඔප්පු වෙමින් තියෙනවා. ඉතින් ඒවා සම්පූර්ණයෙන් නම් කවදාකවත් ඔප්පු කරගන්න හම්බෙන්නේ නැහැ බුදු වෙලාවම මිසක්. නේද? නමුත් අපි නිකන් සඳහන් කරේ මේ කාලේ තියෙන මේ සමහර මිත්‍යා මත අයින් කිරීම සඳහා. කෙසේ නමුත් අපි මේ පිළිබඳ අනුමාන ඥානයක් ඇති නොකරගෙන ලොකු විශ්වාසයක් ඇති කරගන්නේ කොහොමද? දේවදූත වගේ සූත්‍ර ධර්මවලදී බුදුරජාන් වහන්සේ අපාය ගැන දේශනා කළා තියෙනවා. പ്രേත වස්තු විමාන වස්තු වල තියෙනවා මේ പ്രേතය භූතය දැකලා නේද පියවි ඇහෙන් දැක්කා වාගේ නුවණැස දිනු කරගත්ත රහතන් වහන්සේලාට මේ പ്രേතයෝ භූතයෝ මලයක්කු වගේ සත්තු විද්‍යාමාන වෙච්ච බව. එතකොට ඒවා පිළිබඳ අපි අනුමාන ඥානයක් ඇති කරගන්නවා ඒක ස්ථිර කරගන්න Taman තුලින් තේරුම් ගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මං ගැන දේශනා කරපු කොටසක් තියෙනවා. මම ගැන දේශනා කරපු. නේද? ඒ කියන්නේ මම කියන මේ මේ බඹයක් විතර වෙච්ච ශරීරය ගැන දේශනා කරපු බොහෝ දේවල් තියෙනවා. ආන්ගේ දේවල් ගැන ගවේෂණය කරනකොට අපිට පේනවා ඒවා පරම ඇත්ත බව. හරිද? තමන් ගැන ගවේෂණය කරනකොට මං ගැන දේශනා කරලා තියෙන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් ඒ තියෙන දේවල් අරගෙන තමන්ව ගවේෂණය කරනකොට තේරෙනවා ඒවා කිසිම අසත්‍යයෙන් තොරයි සම්පූර්ණ නැත දේශනා කරලා තියෙනවා කියලා. ආන් එතකොට අපිට බුදුරජාන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ආන් මේ විශ්වාසයත් එක්ක බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන නිමි ජාතකය, දේවදූත සූත්‍රය වගේ සූත්‍ර ධර්මවල තියෙන ඒ වෙනත් තලවල උපදින සත්‍යයන් විඳිනා වූ දුක්ඛ ස්කන්ධයන් පිළිබඳව දේශනා කරලා තියෙන දේවල් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. අර තමන් තුලින් දැකගත හැකි දේවල් තමන් තුලින් දැක ගන්නකොට ශ්‍රද්ධාව ශ්‍රද්ධාව උපදිනවා. ඒ ශ්‍රද්ධාවත් එක්ක දේශනා කරලා තියෙන දේවල් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. අද හරියට මෙන්න මේ වගේ. අපි දන්න කාලේ ඉඳලා කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා කියන්නකෝ මේ එයා ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද එයා කිව්වොත් කරනවා, කළොත් කියනවා. මොනවා හරි කිව්වොත් ඒක කරන්නමයි කියන්නේ නිකන් බොරු කියන්නේ නැහැ කියලා අපිට කාලයක් තිස්සේ ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. හරිද? අන්න ඒ වගේ විශ්වාසවන්ත සත්‍යවාදී කෙනෙක් එක දවසක හදිස්සියෙම ඇවිල්ලා මට විශ්වාස කරන්න බැරි කතාවක් කියන. හරිද? විශ්වාස කරන්න බැරි කතාවක් කියනවා. මට මොනව හිතෙයිද? ඕකනම් ඉතින් මට විශ්වාසයි. ඇයි? මෙයා කවදාකවත් බොරුවක් කියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය ගවේෂණය කරන්නහු මොකද කරන්නේ? අර වගේ දේවල් ඇහුනහම ඒ ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මම දන්නේ නැතය බුදුරජාන් වහන්සේ දන්නවාය කියන විශ්වාසය. අපේ අතු කොහොමද සමහර අය? මෙලෝ දෙයක් කායානුපස්සනාවක් වේදනානුපස්සනාවක් මොකවත් නැහැ පංචශීලයක්වත් රකින්නේ නැහැ. හැබැයි හරි පඬිතුයෝ. බලන්න ඕනේ පඬිතුක මොකද කියන්නේ? අපාය මෙහෙ නෙවෙයි. ආ දාර්ශනිකව වෙලා හදිස්සියෙන්. හරිද මේ මොනවා හරි පොඩ්ඩක් කොහෙන් හරි ඉගෙනගෙන කියනවා. අනර අට්ලාන්ටික් සාගරයේ දිහාලු දිව්‍ය ලෝකේ තියෙන්නේ. ඔය කොහොමද ඔන්න ඔය මැදලු තියෙන්නේ මොනවද ඔන්නේ අනේ මන් දන්නේ. හරිද මේ ලෝකෙමයි දිව්‍ය ලෝකෙ මේ ලෝකෙමයි අපාය. අපි නම් ඔය පින්පාව විශ්වාස කරන්නේ නැහැ කියනවා. ඉතින් කොහෙන් ඉගෙන ගත්තේවත් දන්නේ නැහැ. දෙකේක ඒවා කියනවා. ඒකින්ද අපි ඒ වගේ මේ වරද්ද ගන්න වෙලාවක් නැහැ මේකේ. මොකද බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ අපිට නොපෙනෙන ඇත්ත දේශනා කරපු වෙලාව. ඒ වෙලාවේ අපි තේරුම් ගත යුතු වෙනවා කර්ම විශේෂ ගැන දේශනා කරලා තියෙනවා තියෙනව නේද? දැකලා තියෙනව නේද? මිහිඳු මහ රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකේ අවබෝධ කරගත්ත කෙනෙක්. උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම දේශනා කරේ මොනවද? പ്രേත වස්තු, විමාන වස්තු පිළිබඳව කර්මය තේරුම් කරවන්න. හ්ම්. එහෙනම් එච්චර එහාට යන්නේ නැතුව අපි මේ කෙටියෙන් ඉතා කරුණු කීපයකින් විතරක් තව පසුව පසුව සැරෙන් සැරේ සැරෙන් සැරේ මගේ අදහසක් තියෙනවා මේ නිවන් මාර්ග දේශනා මාලාවේදී තව උනන්දු ඇතිවීම සඳහා සැරෙන් සැරේ මේවා මතක් කරන්න. නමුත් අදට අපි අපිට සසර දුක් ගැන සසර බිය ඇති වුණොත් සංසාර බිය ඇති වුණොත් තමයි අතමිදීමේ අදහස ඇති වෙන්නේ. එතකොට තමයි භාවනාව කෙරෙහි උනන්දුව ඇති වෙන්නේ. ඒකින්ද ඒකට අවශ්‍ය කරන උපුටාගත් කරුණු කිහිපයක්. දේවදූත සූත්‍රයෙන්, പ്രേතවස්තු විමාන වස්තු ආදියෙන් උපුටාගත් කරුණු කිහිපයක් නිකන් සාකච්ඡා කරමුද බලන්න. කයින් කෙරෙන වැරදි, වචනයෙන් කෙරෙන වැරදි, සිතෙන් කෙරෙන වැරදි කෙරෙන්නේ නැද්ද මේ වෙනකොට? කයෙන්, වචනයෙන්, සිතෙන් කෙරෙන වැරදි සහ වැරදි වැරදි දෘෂ්ටි සමාදානය කිරීමෙන් එක එක්කෙනාට එක එක්කෙනාට වැරදි දෘෂ්ටි සමාදන් කරනවා. Taman සමාදන් වෙන වැරදි අදහස් අන්න ඒ වැරදි අදහස් වැරදි දේවල් සමාදම් කරවීමෙන් සහ කයෙන් වචනයෙන් මනසෙන් සිද්ධ කරන වැරදි හේතු කොටගෙන තමයි ඔන්න ඔය කියන තත්ත්වයන් වලටපත් වෙන්න වෙන්නේ. හරි කීපයක් බලමු. එක්කෙනෙක් ඉන්නවා ජීවියෙක් ගැන සඳහන් වෙනවා. එයාගේ බඩ වංගෙඩියක් විතර ලොකුයි. හරිද? උගුර ඉදිකටු මලක් වගේ පොඩි. ආන් එහෙම කියනකොට ඕවා වෙන්න බෑ කියලා අපිට එකපාරටම හිතෙනවා. මේ කවුද දේශනා කරලා තියෙන්නේ? බුදුරජාන් වහන්සේ. මම දන්නේ නැත බුදුරජාන් වහන්සේ දන්නවා. ඒක මම හොයාගත්තේ කොහොමද? සැකයි නම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වඩන්ඩ වඩලා බලන්ඩ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මගේ ශරීරය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒක අත්දැකලා බලන්න කොච්චර සත්‍යයක්ද ඒක කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මගේ මේ හිත ප්‍රථම ධානයේ නංවන්න පුළුවන්, දෙති ධානයේ නංවන්න පුළුවන් ක්‍රමවේදය ඉතින් කරලා බලන්න ඒක කොච්චර සත්‍යක්ද කියලා. හරිද? ආන්ගේ සත්‍යයක් බව Tamanට වැටහෙනකොට මේ ක්‍රමවේද පාවිච්චි කරලා ඔන්න ඔය වගේ දේවල් පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එහෙනම් පාසල් ගිහිල්ලා ඉස්සර බඩගින්නේ එනකොට කොහොමද? හරි සනීපයිද? නේද? කොයි වෙලාවෙද අන්න මෙහෙම සංවේදීව හිතන්න ඕන මේවා කියද්දි. එහෙනම් මේ වගේ සත්වයක් කියලා ඉපදුනොත් කොහොම දුකක් විඳින්න වේද? ඉදි කටු මලක් විතර, උගුරක්, වංගෙඩියක් විතර බඩක් එක පුරවන්න බෑ. හරිද? දැන් බලන්න හරකෙකුට ගිහිල්ලා වටලප්පමක් දෙනවා. තනකොළ තනකොළ යාට ආහාරයට ගෝචරයි. නමුත් අර නේද අර ප්‍රණීත ආහාරයක් දුන්නට එයා පුණක්කු දුන්නොත් නම් හරි. වටලප්පම් දුන්නට හරියන්නේ නැහැ. වියදම් කරලා හදලා දෙනවා. එක එක එක එක සත්වයින්ට එක එක දේවල් තමයි ආහාරයට ගෝචර වෙන්නේ. ඒ ගෝචර නැති දේවල් එයාලා කන්නේ නැහැ නේද? කන්න බෑ යාලට. ඒ වගේ සමහර പ്രേතයෝ භූතයෝ ඉපදිලා තියෙනවා එක එක එක එක ආහාර තමයි යාලට ගෝචර වෙලා තියෙන්නේ. සමහරුන්ට ආහාරයට ගන්න පුළුවන් මිනිස්සේ කටෙන් අහකට දාන කෙල විතරයි. හරිද? ඒකෙත් ආග්‍රහණය. ඒකේ ආහාරය කියන්නේ ඒකේ ආග්‍රහණය. කොච්චර ඒ වගේ සත්තු ඉන්නවද කියනවා නම් ඒ වගේ සත්ත්ව කොටාස මිනිස්සේ කෙලපිඩක් දාපුවාම එළියට ඇවිල්ලා ඒකට කොච්චරවත් පොර කනවා. ඒ පොර කාලා සමහර අයට හම්බුන්නේ නැහැ කියලා පපුවට ගහ ගන්නවා. හරි. ඒ තරම් අයියෝ මට හම්බුන්නේ නැහැ කොටසක් කියලා. සමහර අය හරි උසයි. ඒත් ආහාරයට ගන්න පුළුවන් අර කෙලපිට විතරයි. ඒ මේකක් දැකලා නැවෙන්න පටන් ගන්නවා අරක ගන්න. නැවෙනකොට අරක වේලිලා. අරක වේලිලා. හරිද? ඉතින් හරියට සුදාගින්නේ. ඇයි මේ කයෙන් කරපු වැරදි කියන්නේ මොනවද? අපි කයෙන් කරපු වැරදි කියනකොට අමුතු දේවල් කියලා හිතන්නේ මොනවද? මදුරුව මරලා. හරි සත්තු මරලා කියන්නේ ඉතින් මදුරුව මරලා, හරක් මරලා නේද? හ්ම් පත්තෑයෝ මරලා. එහෙම කියන්නකො නැත්තම් ඕක හරියන්නේ නැහැ. සත්තු මරනවා කියනකොට අපි හිතන්නේ තල් මස්සු මැරුවා, අලි මැරුවා. එහෙම නෙවෙයි. <laughs> ඈ ඇයි Tamanට වැළකෙන්න බැරි සත්ත්ව ඝාතනයේ හරිද ඊළඟට කයෙන් කරන අනිත් වැරදි හොරකම් කරලා හොරකම් කරලා කියනකොට ඉතින් මතක් වෙනවද හොර පොදිය කරේ තියාගෙන යන හොරු නෑ නෑ Tamanට අයිති නැති කාර්යාලයේ Tamanට අයිති නැති දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ගැනීම මොකද්ද හා Tamanගේ පඩියට වැඩිය අඩුවෙන් වැඩ කිරීම මොකද්ද <laughs> හොරකම් නේද? ලේසි නෑ ආණ්ඩුවෙන් හොරකම් කරනවා කියන එක ලේසි නෑ පුතේ. ආය කිසි කතාවක් නෑ. ඇයි? ඇයි? ඒක බාහුවලය යොදලා හරියම්බ කරපු නේද? විදේශගත වෙලා ඉන්න කාන්තාවෝ, අපේ මව්වරු, දූවරු අනන්ත අප්‍රමාණ හේතු වෙලා හම්බ කරලා එවන මුදල්. මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා ගොවි මහත්තුරු නේද? ඒ පියවරු මව්වරු අනන්ත දුක් විඳලා මහ පොළොවත් එක්ක එකතුලා හම්බ කරන මුදල් ඔය ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ තියෙනවා. හරිද? එතකොට මම පඩියට හරියට වැඩ කරන්නේ නැතුව පඩිය ගත්තොත් ලේසි ලේසි පාසු එකක් නෙවෙයි. නේද? පරම්පරා ගානන් වලට හොරකම් කරගන්න හිතාන් ඉන්නේ නේද? යටිමඩි ගහනවා කියන එක ඉතින් ඔහේ ගහපු දෙන් අපිට කවුරුවත් කලබල වෙන්න එපා. හරිද? නේද? ඔහේ කරගත්ත දෙන් ඒ වැඩේ මොකද විපාක කියනවා විඳලා ඉවර කරන්න බෑ හිතාන් ඉන්නේ ලොකු ලාභයක් වුණා කියලා අවස්ථා හම්බෙච්ච අය දන්නවනේ ඉතින් නේද? ආයෙ කතා කරන්න දෙයක් නැහැ කවුරු හරි රවට්ටලා මොන හරි කරගන්න තියෙනවා නම් ආය නෙවෙයි නේද? අපේ ඇත්තෝ උඩින් පටන් ගත්තාම පල්ලෙහා දක්වාම නේද? අපාගාමී ගමන හදාගෙන හ්ම් යන්න ඉතින් ආය ඇයි මේ මෙන්න මේවා දන්නේ නැති හින්දා. හින්දා කයෙන් කරන වැරදි වචනෙන් කරන කයෙන් කරන වැරද්ද තමයි හොරකම් කිරීම. බය දන්න අය සංසාර බය දැනිච්ච අය මාත්‍රයක්වත් අනුන්ගේ දෙයකට අනුන්ගේ දෙයක් දැක්කම වහ වගේ වෙන්න ඕනේ. ගින්දර වගේ වෙන්න ඕනේ. එහෙම දැනෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හික්ම නැත්තෝ එහෙමයි. නර කාමයේ වර්ධවා හැසිරීම. හරි. ඔය තුන තමයි කයෙන් කරන වැරදි. වෙන මොන හරි තියනවද? නෑ කයෙන් කරන වැරදි ඒවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත. වචනෙන් කරන වැරදි. මුසාවාද, පිසුනාවාද, කේලම්. කේලම් නම් කියන්නේ නෑ නේද? මේ අපේ බෞද්ධත්ව කේලම් කියන ක්‍රමයක් තියෙනවද දන්නවද? කේලමකට කියනවා නෙවෙයි. කේලමකට එහෙම කියනවා නෙවෙයි කියලා කේලමම කියනවා. <laughs> ඉතින් නවත්ත ගන්න වෙනවා. බය ඉපදිලා තියෙන්න ඕනේ. හරිද? බොරු අම්මා බොරු නම් කියන්නෙම නෑ. නේද? බොරු කියනවා නේ බොරු නාලා ඉන්නේ. නේද? වැඩි දෙනෙක් හරියට බොරු කියනවා. හරියට බොරු කියනවා. ඒක මහා පාපයක් ඔය බොරු කියන එක. ලෝකේ අතහර ගන්න බැරුව ඔය බොරු කියන්නේ. ඉතින් පුහුණු කරන්න ඕනේ. එහෙනම් බොරු කීම, කේලම් කීම, පරුස වචන, අනුන්ව රිදවන වචන, කෙටේරියෙන් කොටන්න අම්මේ බලාගෙන ඉන්නේ නේද? ඈ අපේ අපේ සාන්තභාවය නෑ හුඟක් කට්ටියට. හරියට කිව්වොත් කියන්නේ අනුන් පද, ඇනෙන පද නේද? හරියට කියනවා. කවුරු හරි පොඩි වැරද්දක් කරලා තිබිලා ලොකු වැරද්දක් හරි කරලා තිබිලා නිවැරදි වෙන්න ගියාම එහෙම කොහොමද? නේද? දෙන්නේ ඇයිද? ආය නෙවෙයි. හරියට අනුපද කියනවා, හරියට හිත විදන වචන කියනවා, හිත පරුස කරන වචන කියනවා. අනිත් එක මොකද්ද? මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා. ආ, ඒක අමතක වෙයි කියලා මං හිතුවේ. සම්ප්‍රප්පලාපා ගැන මම මොකුත් කියන්න ඕනේ නැහැ. එකතු වුණා වට මේසේ ඉතින් නේද? ඕන එකයි, එපා එකයි, කම්බුල් වල අත තියාගෙන, ඉනේ අත තියාගෙන. නේද? අපිව ගම බිම යනකොට වටපිට බලනකොට පේනවා නේද? වැට වැට මැද, ඉදල් දෙක දෙපැත්තේ ඉදල හොඳයි වාරුවට නේද? ඉදල මේ මෙතන නිකට ගහගන්න. අර පැය ගණන් ඉතින් කියවනේ කියවන විදියෙන් තේරෙනවා ධර්ම කතාමයි කියලා. නේද? උපාසක ඇත්තොත් එහෙමයි උපාසක උපාසක ඇත්තොත් සිල් බණ මඩුවට ආපුහම ඉතින් පුදුම රසයක් තියෙන එදාට. නේද? ඔක්කොම ටික ඉතින් මේ වගේ දේවල් කරගන්නවා. ඉතින් මේ මේ මේ දේවල් සහ නේද දැඩි ලෝභය, දැඩි දේශය, නේද සිතෙන් කරන ඒවා දැඩි මෝහය. මේ මේ කාරණා හින්දා සිද්ධ වෙන දේවල් තමයි ඔය වගේ ශරීර හම්බෙන එක. සමහර ප්‍රේතයෝ ඉන්නවා කියලා සඳහන් කරනවා. සෝහනේ ගිනිගෙන දැවෙන මිනියේ උරන තෙල විතරයි ආහාරයක් විදිහට යාට ගන්න පුළුවන්. හරිද? මිනී පිච්චෙනකොට උරන තෙල විතරයි. හරි? සමහර අය ඉන්නවා අසුචි විතරයි. සමහර අය අසුචි වලවල් වල එක සැරයක් ප්‍රේතයෝ දෙන්නෙක් හම්බෙනවා එක්කෙනෙක් උඩ එක්කෙනෙක් එයාලට බහින්න බෑ යට එක්කෙනා උඩ එක්කෙනාගේ බර දරාගෙන ඉන්න ඕනේ හරිද අසුචි වලක ඉන්නේ ඉතින් මොකද මේ කාරණාව කියලා බලනකොට මොකද මේ කාරණාව උඩ ඉන්න උඩ ඉන්න එක්කෙනා දන් වැට හොරකම් කරගෙන කාලා හරිද බලාගෙන පන්සලෙන් බුලත් පිටක්වත් හරිද ස්වාමීන් වහන්සේ නමක්ගේ අනුමැතියක් නැතුව අපේ යත්තන්ට ගාණක්වත් නැහැ යන්නෙම සමහර ඇත්තෝ පන්සලට යන්නේ මොකද? එතනින් හොඳට සප්පායම් වෙලා මොකද මේවා පූජා කරලා තියෙන්නේ නේද? බොහෝම ශ්‍රද්ධාවෙන් බාහුවලයේ යොදලා හරියම්බ කරගත්ත දේවල් වියපැහැදම් කරලා නේද? මේ අනිත් එක නරක කතාවක් තමයි. නමුත් කියන්න ඕනේ අපි නොකිය බෑ මේක. නොකිය බෑ පැහැදිලිවම. අපේ ගෞරවනීය පොඩි ස්වාමින් වහන්සේලා, මැදි වයසේ ස්වාමින් වහන්සේලා, ස්වාමින් වහන්සේලා දැක සමහර ස්ත්‍රීන් ඉන්නවා නරක සිතුවිලි ඇති කරගන්නවා. නොයෙකුත් ලාභ අපේක්ෂා සඳහා උන්වහන්සේලාට ආදර හසුන් යවන වෙලාවකට ආදරය ප්‍රකාශ කරනවා. ඔය කෙලින්ම කතා කරමු මොකද වෙන්නේ? නේද? ඒ වගේ සිතුවිලි මාත්‍රයක්වත් චීවරයක් දරාගෙන ඉන්න ස්වාමින් වහන්සේ නමක් ගැන ඒ වගේ සිතුවිලි මාත්‍රයක්වත් ඇති කරගන්න ස්ත්‍රිය මොන තරම් පාපී ස්ත්‍රියක්ද මොන තරම් නේද මොන තරම්නම් අනාගත මහා දුක්ඛ ස්කන්ධයක උරුමයක් දෙය කරගන්නේ මෙච්චර මේ ලෝකේ රටේ ලෝකේ නේද ඒවට අවශ්‍ය නම් ඉතින් ඔය ඉන්නේ ඕන තරම් නේද මන්න කියන්නේ දේශයෙන් නෙවෙයි අල්ලලා පොලේ ගහන්න වැටේ <laughs> <laughs> ඒ තරම් මහා නරකයි මේ ශාසනය ආරක්ෂා කරගන්න කියලා මහලුකුට කෑ ගහනවා මහලුකුට දම් පෑන් දෙදී මොකද කරන්නේ ගිහිල්ලා නැහැ. බලාගෙන ඉන්නවා මේ මේ කන්ට වගේ බලාගෙන ඉඳලා ඉවරලා නේද මොනවා හරි ඉංගියක් බිංගියක් දාලා වැඩිපුර ස්වාමීන් වහන්සේලා පිරිසක් විනාශ කරලා දාන එක එක එක එක අන්‍ය ආගමික බලපෑම් කියනවා නෑ නෑ අන්‍ය ආගමික බලපෑම් නෙමෙයි තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ මොනවද? නේද වැඩිපුර ස්වාමීන් වහන්සේලා පිරිසකට එතකොට ඔය ඉතින් මොකටද කතා කරන්නේ? නේද? නමුත් අපේ ඇත්ත දැනගන්න ඕනේ තමන්ගේ දූවරු පරිස්සම් කරගන්න ඕනේ. හරිද? සමහර ඇත්තන්ට හරි ලාභයක් පන්සලේ මොනවා මාර්ගයක් නේද? ගන්න පුළුවන් හොඳ තැනක් කියලා හිතනවා. ඉතින් මහා පව් කරගන්නවා. මහා පාදුක මම දන්න කෙනෙකුට දන්න අයට අර බුදුරජාණන් වහන්සේගේ කාලේ වගේම දඬුවම් ලැබුණා. අර එක පුරුෂයෙක් රහතන් වහන්සේ නමක් දැකලා මගේ භාර්යාව වාගේ වුණොත් එහෙම කියලා හිතපු වමනේ මොකද උනේ? එයා ස්ත්‍රියක් බවට පත් වුණා. ඒ වගේම සිද්ධියක් වුණා. හරිද? ඒ වගේම සිද්ධියක් වුණා ස්ත්‍රියක් පුරුෂයෙක් බවට පත් වුණා. හරිද? ඒ පුරුෂයෙක් කිව්වට ඒ එයාගේ ජීවිතය ආය විනාශ වෙන ස්වභාවයකට පත් වුණා. ස්වාමින් වහන්සේ නමකට කරදර කරලා රවට්ටගෙන කටයුතු කරපු කෙනෙකුට ඒ වගේ මහා විනාශයක් සිද්ධ වුණා. ඉතින් පින්වත්නි අද කාලෙත් ඒවා පේන්න දැනෙන්න තියෙනවා. ඒකින්ද බොහොම පරිස්සම් වෙන්න ඕනේ. Taman දන්න දන්න මානේ මේ වගේ දේවල් වලට ඉඳ තියන්නේ. නැතුව ඒවා තමයි නේද කරන වැරදි. ඉතින් අර දන්වට හොරකම් කරපු එක්කෙනා තමයි අර පෙරේතයා වෙලා ඉඳ සිද්ධ වුනේ. යට හිටිය එක්කෙනා දන්නවද මොකද්ද වෙලා තින්නේ කියලා? අන්න හරි ස්වාමීන් වහන්සේලාට නිග්‍රහ කරපු කෙනෙක්. හරිද? සංඝයා වහන්සේ නිග්‍රහ කරපු කෙනෙක් යට ඉන්නේ. එතකොට ඒ වගේ බොහෝ විනාශකාරී ප්‍රතිඵල ලැබෙන ස්වභාවයක් තියෙනවා මේ කර්ම විශේෂෙහි. හරි එතකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකටද ඇයි අපි මේවා දැනගන්නේ? තමන්ව සංවර කරගන්න. මොකටද සංවර කරගන්නේ? ඔය ඔක්කොම වැරදි වෙන්නේ මේ මේ තියෙන මමත්වය, මමත්වය, මම මගේ කියන හැඟීම හින්දා. ආන්ගේ මම මගේ කියන හැඟීම් මේවා සංතර්පණය කිරීමේ ආසාවන් පංචකාම සම්පත්තියේ ඇලීම් දැඩිව තියෙනකොට ඔය නාම රූප පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආන් ඒවා නැති කර ගැනීම සඳහා මේ සසර දුක් දැනිලා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. ඒවා හේතු අනුව සිද්ධ වෙන්නේ. නැතුව මේ ආත්මයක් විදිහට ඈතට ඈතට යනව නෙවෙයි. මේක මේ නාම රූප પરම්පරාවෙහි හට ගැනීම නැවත නැවත හට ගැනීමට ඔන්න ඔය කියන කර්මය තෘෂ්ණාව හේතුවක් හේතුවක් වෙලා හට ගැනීමක් වීමක් සිද්ධ වෙනවා. එතකොට සමහර සත්වයෝ ඉන්නවා වතුර බිඳුවක්වත් උගුරෙන් පල්ලහට යන්නේ නැහැ. ඒක රහතන් වහන්සේලා පිරිසක් මේ වගේ සත්වයෙක් දැකලා ඒ අභිඥාලාභී ස්වාමීන් වහන්සේලා මේ සත්වයා අරගෙන ගිහිල්ලා පාත්‍ර වලින් වතුර ගෙනල්ලා උදේ ඉඳන් වතුර වැක්කිරුවා. අන්තිමට හැව දැන් කොහමද? වතුර උගුරක්වත් පල්ලේ හරින කෙනෙක් හිතයි වතුරට මොකද උනේ? අපි හිතමුකෝ ගිනියම් වෙච්ච රත් වෙච්ච යකඩයකට වතුර දැම්මොත් ඒ වතුරට මොකද වෙන්නේ? වතුරේ වාෂ්ප වෙන උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් තියෙන තැනකට වතුර දැම්මොත් වතුර වාෂ්ප වෙලා යනවා. කවුද දන්නේ මේ ශරීරය කොයි වගේ එකක්ද කියලා නේද? ඉතින් ඒ උගුරෙන් පල්ලේ හැර වතුර යන්නේ නැහැ. මේ වගේ අනන්ත අප්‍රමාණ දුක් විඳින ස්වභාවයන් වලට පත් වෙන්න තියෙන ලොකු ඉඩකඩක් තියනවද නැද්ද නේද අන්න ඒ ටික කියනකොටත් ඔය තමයි සංස්කාරයාගේ ස්වභාවය. ඒක සැකස්සෙන හැටි. හරිද? නොයේකුත් වැරදි කෙරුණොත් ඒ වාට අනුව ඒ සංස්කාර ගුලියෙහි ඔය වගේ විපාක සහිත ස්ථානවල සකස් වෙන ස්වභාවයක් තියෙන එක අපි කවුරුවක්වත් කරන ලෝකපාලන දෙවියෙක් කරන වැඩ නෙවෙයි නේද? එක පැත්තකට හුලං හැමුවොත් ඒ පැත්තට හමාගෙන යනවා. ඒ පැත්තේ තියෙන කොළ ටික යනවා නේද? වතුර වැටුනොත් ඒ හරිය තියෙනව පෙඟෙනවා. ඒ වගේ ලෝක ධර්මතාවයක් තමයි මේ අකුසලයන් සිද්ධ වුණොත් එහෙම මේ වගේ පාපයන් සිද්ධ වුණොත් ඒවට විපාක ලැබෙනවා. මොහිතාව ඉතින් තව බොහෝ දේවල් දෙන උනන්දු තියන අය නේද දැන් සුචිලෝම ප්‍රේතයා කියලා දන්නවද? එයාගේ එයාගේ හැටි. අයියෝ හරි කරුමයක් ඒක. අපේ ඇඟේ තියෙන රෝඹුවන් තියෙන්නේ. අපේ ඇඟේ තියෙන රෝඹුවන් වගේ එයාට තියෙන ඉඳි කටුව වගේ වගේ. මෙහෙම හැරෙනකොට ඇනෙනවා. මෙහෙම හැරෙනකොට ඇනෙනවා. හරි. ඉතින් ආය ඇනෙනවා. හිතන්න ඔය ඇඟේ තියෙන රෝබුවන් වෙනුවට ඉඳි කටු තිබ්බනම් මොකද වෙන්නේ? හරි මේ ඔක්කොම කයෙන් වචනයෙන් සිතෙන් කරන වැරදි හින්දා සිද්ධ වෙන දේවල්. ඉතින් මේවා හොඳට දැනෙන්න ඕනේ. ඊළඟට අපි පොඩ්ඩක් යමු නිරේ පැත්තට. ඔය තව බොහෝ දේවල් කියන්න තියෙද්දී මම සැරෙන් සැරේ කියන්නම් මේ ධර්ම දේශනා මාලාවේ. ටික ටික ටික ටික මේවා මතක් කරන්න. ඌර මරණ අයට මොකද වෙන්නේ? හරක් මරණ අයට මොකද වෙන්නේ? හරිද? කුම්භාණ්ඩය කියන්නේ කවුද? ඒ කට්ටියට මොකද එහෙම වෙලා තියෙන්නේ කියලා අපි පස්සේ හිමිසාරේ සාකච්ඡා කරමු. තව තියෙනවනේ. කල්. දැන් ටික ටික ටික ටික සැරෙන් සැරේ මතක් කරගන්න ඕනේ. නමුත් දේවදූත සූත්‍රයේ තියෙන ආකාරයට ඒකේ තියෙන කොටස් කීපයක් විතරක් මම මතක් කරන්නම්. මොකද මේවා මෙනෙහි කර කර මෙනෙහි කර කර අපි මේ අපේ හිත සංස්කාරයෙන් අතමුදවා ගන්නත්, මමත්වයේ නැති කරන වැඩපිළිවෙලට යන්නත්, ලෝභ දේශ මොහ අඩු කරගන්නත් අවශ්‍ය හින්දා. මහානිරය ගැන සඳහන් කරලා තියෙනවා. යොදුන් 100ක් දිගයි, යොදුන් 100ක් පල්ලයි, යොදුන් 100ක් උසයි. මහා ඝන යකඩ බිත්තියකින් වැහිලා තියෙන්නේ. වම් පැත්තේ බිත්තියෙන් නැගෙන ගිනිදැල් දකුණු පැත්තේ බිත්තියෙන් වැදිලා යොදුන් 100ක් එහාට යනවා. දකුණු පැත්තේ බිත්තියෙන් නැගෙන ගිනිදැල් වම් පැත්තේ බිත්තිය වැදිලා යොදුන් 100ක් එහාට යනවා. අනිත් පැති හයෙන්ම එහෙමයි. අපි පෙට්ටියක් වගේ එක පැති හයක් තියෙනවනේ හයෙන්ම වැදෙන ගිනි දැල් ඒකෙන් එහා පැත්තට විසෙනවා. ඕම ඕකේ තමයි ගිහින් පහළ වෙන්නේ. හරිද? ඒකට ආනන්තරීය පාප කර්ම කරපය. මේ නිරයේ ඉපදුනහම අතොරක් නැති දුක්. දැන් අපිට දත්යක් මම හඳුනනවා කියන්නකො කැක්කුම් දෙකක් අතර පොඩි සහනයක් හරි තියෙන වෙලාවක් එනවද නැද්ද? ඒ වගේ නෑ. එක දිගට දුක්. එක දිගට එක දිගට දුක්. මේ නිරයන් වල තියෙන්නේ එක දිගට තියෙන දුක් තියෙන්නේ. එතකොට හැම පිච්චෙනවා, මස් පිච්චෙනවා, කටු පිච්චෙනවා, කටු වලින් දුම් දානවා මැරෙන්නේ නෑ. හරිද? මේ විදිහට කාලයක් මේකේ පැහැෙනවා මේ ගින්නේ පැහැෙනවා අධික වේදනාව විඳින්මින් විඳින්මින් විඳින්මින් ඉන්නවා පැහැෙනවා ඊළඟට මොකද වෙන්නේ ඔන්න එක වෙලාවක දකින්න උතුරු පැත්තේ දොර ඇල්ලලා තියෙනවා කියලා ඒ පැත්තට දුවනවා කිට්ටු වෙනකොට පැහැෙනවා අනිත් පැත්තේ දොර ඇල්ලලා තියෙනවා කියලා දැනෙනවා ඒ පැත්තට දුවනවා කිට්ටු වෙනකොට පැහැෙනවා මේ විදිහට කාලයක් ඉඳලා ඉඳලා ඉඳලා තමන්ගේ කර්මයේ ඒ කර්ම යම් ප්‍රමාණයකට හේ වුණාම මොකද වෙන්නේ එක දොරකින් පැන ගන්නවා එළියට හරිද එක නිරයක් වෙනවා භූත නිරය කියලා එකක් ඒ කියන්නේ අසුචි වලක් ආ ඒක නම් සැපය තියෙනවා ඒකේ ඉන්නවා කියනවා ඉන්දිකටු තුඩු වගේ හිස් තියෙන පණුව හරිද දත් පුරවලා තියෙනවද? දත් පුරවලා තියෙනවා නම් කර කර කර ගාලා අර නේද දත් වල තියෙන මේ දත් අස්තිය විදිනකොට කොහමද? හරිද? නෑ ආන් ඒ වගේ මේ පණුව හැම විදිනවා, මස් විදිනවා, ඇට විදිනවා, ඇට මිදුළු කනවා. මේ නිදි සතා මැරෙන. අඟුරු තියෙන්නේ රතු පාට වෙච්ච අඟුරු ආන් ඒ වගේ හුණුවලු නිරයට වැටෙනවා. ඒකේ අල තැම්බෙනවා වගේ දින් තැම්බෙනවා. මේ වගේ ශරීරයක් එක්ක වැටුනහම ඉතින් මොකද වෙන්නේ? චරචර සරගා පිච්චෙනවා. පිච්චුනහම ඔන්න මොකද වෙන්නේ? කබලක් වගේ හැදෙනවා ශරීරය. ඊට පස්සේ කබල මොකද වෙන්නේ? කබලක් කියන්නේ නිකන් තේරෙනව නේද? පිච්චිලා පිච්චිලා ඊට පස්සේ ඒක ගැලවෙනවා. සතු පාටට මේක ගැලවෙනකොට ඉතින් ටික ආය පිච්චෙනවා. ආය ඝනකම් වෙනවා එතන පිච්චිලා පිච්චිලා. ආය ඒක පතුර පිටින් ගැලවෙනවා. මෙහෙම මෙහෙම පෙරලි පෙරලි පෙරලි බේරෙන්න තැනක් නැහැ. මේ ඇයි මේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප, දැඩි ලෝභ, දැඩි දේශ මෝහයෙන් සිද්ධ කරපු නොයේකුත් අකුසල ක්‍රියාවන් හේතුවෙන්. හරි. ඊළඟට ඕගේ පැහිලා පැහිලා පැහිලා ඊළඟට වැටෙන්නේ මොකද්ද? අසුපත් නිරය. අසුපත් නිරය කියන්නේ කැලයක්. හරිද? ඒ කැලේ තියෙන්නේ ගස් වර්ගයක්. ඉතින් ඇවිදගෙන යනවා. යනකොට ඒ ගස්වල කොළ ඒ ගස්වල කොළ කඩු වගේ. ඒ කොළ වැටෙනවා. ඉතින් මෙයාට කොළ වැටෙනකොට බේරෙන්න බෑ. ඒවා නහය වැදුනොත් නහය කැපෙනවා. කනේ වැදුනොත් කන කැපෙනවා. අතේ වැදුනොත් අත කැපෙනවා. හරිද? ඊළඟට තව එක තැනක් තියෙනවා. ওই වගේ කැපිච්ච එක ඊළඟට වැටෙන්නේ කියලා ශාරෝධක නදිය. හුණු තැම්බෙනවා දැකලා තියෙනවා. ගොජ ගොජ ගාලා හුණු පැහෙන්නේ. ආන් ඒවා ආහාර කියන්නේ ඒවටනේ. හරි. ආන් ඒ වගේ ගඟක්, පැහි පැහි යන ගඟක්. මේකට වැටෙනවා. මේකේ අනුසෝතගාමීව, පරිසෝතගාමීව එහාට මෙහාට යන්න වෙනවා. හරිද? ඊළඟට ලෝකුමුනිරය. කාමයේ වර්ධව හැසිරෙච්ච නැත්තම් එහෙම ඒක තමයි සැපට ඉන්නේ. හරි. ගිනි වලින් වටවෙච්ච තැන. ලෝගුලි ගිල්ලවනවා, ලෝදිය පෝනවා. ඉතින් මේ වගේ තව බොහෝ දේවල් ඇති නේද? <laughs> තව බොහෝ දේවල් තියෙන පස්සේ හොයාගමු. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි ඔය ටික කතා කරා. මම ඊයේත් මතක් කරා ඒක. දැන් මොකද හිතෙන්නේ? සසර හිටියොත් අපායට කියන්නේ මොකක් කියලාද? මහා ගෙදර කියලා. පොඩ්ඩක් නැත්තම් යන්නේ හේ නේද? සසර සසරට බැඳිලා දරුවාය අම්මාය තාත්තාය සහෝදරයාය කියලා වැරදි අදහස් වලට බැඳිලා වැරදි දේවල් වලට බැඳිලා. ඒ කියන්නේ ඉතින් මේ මේ නිවන් මාර්ග ධර්ම දේශනාව. අම්මා කියලා ගත්තේ නාම රූප ගුලියක්. තාත්තා කියලා ගත්තේ නාම රූප ගුලියක්. එහෙනම් මේ සාමාන්‍ය ජීවිතේ නිවැරදි කරන්න මට හරියට දොස් කියනවා සාමාන්‍ය ජීවිතේ නැති කරන්න බණ කියනවා. ඉතින් නැති කරන්න ඕන තමයි. නේද? කෙලස් බරිත ජීවිතේ නැති කරන්න ඕනේ සාමාන්‍ය ජීවිතේ නෙවෙයි. වැරදි නොකර සාමාන්‍ය ජීවිතේ ගත කරන්න බැයිද? පුළුවන්. භාවනා කරමින් සාමාන්‍ය ජීවිතේ ගත කරන්න බැයිද? පුළුවන්. විදර්ශනා කරපු කෙනෙකුට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බෑද? පුළුවන්. එහෙනම් කාටවත් එහෙම දොස් කියන්න බෑ. නේද? අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියලා ගිනි ගන්නවා අපේ ඇතුළ. ඒ ගින්න හින්දා මොකද කරන්නේ? අපි වැරදි කරනවා. ආදරේ හින්දා ගිනි ගන්නවා. නේද? ඒ ගිනි හින්දා වැරදි කරනවා. ඒ ඔක්කොම අම්මාය කියලා ගන්න බැරි නාම රූප පරම්පරාවකටයි අපි අම්මා කියලා සම්මුති වශයෙන් කියන්නේ. සම්මුති වශයෙන් කිව්වට පරමාර්ථ හැඟීම තියෙන්න ඕනේ. අපි කියනවා ඉතින් අපි සම්මුතිය ජීවත් වෙන අයනේ. හා ඒක හරියන්නේ ඒක නිදහස කාරණාවක් නෙවෙයි. පරමාර්ථ හැඟීමට එන්න බෑ. මේ තියෙන දැඩි ලෝභය හින්දා හිත ඒ පැත්තට ඇලෙන්නේ හැදෙන්නේ නැහැ. එහෙනම් ධර්ම අවබෝධ කළේ නැත්නම් හරි ඊළඟ මේ කෙරෙන වැරදි සිද්ධ වෙනකොට ඔය වගේ දුක් විඳින්න වෙනවා කියලා දැනෙන්න ඕනේ. හරිද? මේ කාරණා ටිකේ එකම අරමුණ මේකෙන් ගැලවෙන්න නම් මොකද කරන්න ඕනේ? මම පවු නොකර ඉන්නවා කියන එක විතරක් ඒක ප්‍රායෝගිකද? පවු නොකර ඉන්නවා. මම පවු නොකර ඉන්නවා. මම පවු නොකර ඉන්නවා. පවු නොකර ඉන්නවා තමයි කවුරු හරි ඇවිල්ලා නොකරපු වැරද්දක් කියලා දැන් ගෙදර ගිය ගමන් බයින්ඩ පටන් ගත්තොත් නේද? පොලාපයින් රබර් බෝලේ වගේ අනිත් පැත්තට බයින්නවද නැද්ද? නේද? ඔහෙට බැරි වුණාද අඩුම ගන්න මේ බණ ටික අහලා එනකොටවත් මේ මට බයින් නැතුව ඉන්න කියලා ඕන නේද? දේශ සහගතව නේද පටන් ගන්නවා. ඒක පරිස වචන කියනවා. ධර්මයේ තියෙනවා අනුන් පරිස වුණොත් පරිස වෙන්න කියලා. අනුන් පරිස වුණොත් පරිස වෙන්න අනුන් පරිස වුණ නැත්නම් පරිස වෙන්න ඕනේ. එහෙමද තියෙන්නේ? නෑ හැම නිමේෂයකම පරිස නොවි ජීවත් වෙන්න වෙන්න. එහෙනම් පව් නොකර ඉන්නවා කියලා හිතාගත්තට ඒක වෙන්නේ නෑ. පව් නොවන විදිහට මගේ මානසිකාරය හදන්න ඕනේ. ආන් ඒකටයි මේ නාම රූප පරිච්ඡේදය ඇති කරගන්න ඕනේ. ඒ සඳහා තමයි අපේ හිත හැම වෙලෙම පෙළඹෙන්න ඕනේ සඳහා. අපේ හිත භාවනාවක් කරන්න ගියාම ගිහිල්ලා නොයේකුත් ආසාවන් ඇති වෙච්ච අතීත තැන්වල ලගිනවද නැද්ද? läග läග ඉන්නවද නැද්ද? ආන් එතන ලගින් නැති වෙන්න නම් එතනින් විසුවෙන්න ඕනේ. එතන ගින්දර බව දැනෙන්න ඕනේ. ආන් ඒක දැනෙන්න මේ දුක් මෙනෙහි කරන්න ඕනේ. හරිද? සසර සසර දුක් මෙනෙහි කරපු කෙනාට පින්නත් මේ මහා බයක් දැනෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් තියෙන මහා දුක්ඛ ස්කන්ධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම ඊයේත් මතක් කරා මහා ප්‍රපාතයක් ළඟට ගිහලා මෙහෙම බලනකොට දැනෙන බයක් වගේ දැනෙන්න ඕනේ. ඈත තියෙන මහා ගිනිවලක් වගේ දැනෙනකොට දැනෙන බයක් දැනෙන්න ඕනේ. Tamanට නොයේකුත් ආකාරයේ ආසාවන් තෘෂ්ණා සහගත හැඟීම් උපදිනකොට හරිද? තෘෂ්ණා සහගත හැඟීම් උපදිනකොට ඒවා පිළිබඳ Tamanටම දැනෙන්න ඕනේ මොකද්ද? මට වැඩිය ශක්තිමත් කෙනෙක් ඇවිල්ලා මාව ගිනි අඟුරු වලකට අදගෙන යන්න හදනවා වාගේ හැඟීම දැනීමක් Tamanට ඇති වෙන්න ඕනේ. හරි. මනසේ ඇතිවෙන මේ ඇතිවෙන සංකල්පනා පිළිබඳ Tamanට ඒ වගේ අදහසක් තියෙනුනේ. ඇයි? බලන්න ක්‍රියාත්මක භාවයේ නැද්ද? Tamanට වැඩිය හයියක් කෙනෙක් ඇතුළේ ඉන්නවද නැද්ද? Tamanට වැඩිය හයිය කෙනෙක් ඉන්නවා මාව ඇදගෙන යන. කොහෙද ඇදගෙන යන්නේ? පරිසෝධන කියන්නේ ඇදගෙන යනවා. ආහාරයේ ගිජුකමට ඇදගෙන යනවා. නේද? දැක්කොත් නේද? ඔම් බලන්න මම ඇදගෙන යන හැටි පෙන්වන්නද? දැන් ඔන්න පැණි රහ කන්න හොඳ නැහැ හොඳ නැති කෙනෙක් ඉන්නවා. හරිද? ඉතින් උදේට හොඳට ප්‍රමාණවත් කෑමක් කාලා ඉන්න බඩත් පිරලා තියෙනවා. නමුත් දකින්න ඉස්සරහා තියෙනවා දකින්න හොඳ මේ රස කේක් කෑල්ලා. දැන් මෙයා කන්න හොඳ නැහැනේ. හරි.

කන්න හොඳ නැහැ කියලා දැන් ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? ඔන්න මට වැඩි හයිය තියෙන කෙනෙක් එනවා මෙතෙන්. ඇවිල්ලා මෙහෙදෙනවා අත කියලා අත මේ අත අදලා ගන්නවා. හරි. දැන් මං කියනවා බෑ බෑ බෑ මට ඔයා කන්න හොඳ නැහැ කිව්වට මොකද කරන්නේ? මේ අත එපා කියද්දි බෑ කියද්දි බලේම අරගෙන යනවා අර පැත්තට. අරගෙන ගිහලා මොකද කරන්නේ? ඇඟිලි ඈත් කරවනවා. කරලා අරක තදින් අල්ලනවා. අල්ල මං එපා මට හොඳ නැහැ කියද්දිම අරගෙන ඇවිල්ලා කට අරවලා ඇදුලට දාලා හප්පලා ගිල්ලලා ආපු එකේන යනවා නේද? ඒ කියන්නේ මං පාලනය කරගන්න උවමනාවට මට වැඩිය ශක්තිමත් කෙනෙක් මාව ක්‍රියාත්මක කළා වාගේ හරියට. ඒ ගියාට පස්සේ මොකද වෙන්නේ? අයියෝ කෑවනේ. ඊට පස්සේ මම්ම කල්පනා කරනවා මට මම නොකා සිටිය යුතු දේ මම්ම කාලා. මම්ම ඊට පස්සේ කියනවා කෑවනේ. ආන් තණ්හාව. හරිද? අන තණ්හාව. ඒ තණ්හාව මාව යට කරගෙන හිර කරගෙන ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ දැන් අදිෂ්ඨානයක් ගත්තට මම වැරදි කරන්නේ කියලා තණ්හාව විසින්, උපාදානය විසින් මගේ අතින් වැරදි කරනවා. එහෙනම් මේ සංසාර දුකෙන් ওই වගේ අපාගාමී ගමනෙන් අත මිදෙන්න කටයුතු කරන්න නම් මම මමත්වය, මම කියන හැඟීම නැත්තම් මේ වැරදි අවබෝධය අයින් කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕන. හරිද? ඒකටයි ඕවා මෙනෙහි කරන්නේ. හරිද? හරි. දැන් එහෙනම් අවසාන ප්‍රශ්නේ හැමදාම අහන්න. දැන් මොකද හිතෙන්නේ? දැන් විනාඩි 50කට ආසන්න කාලයක් අපි දැන් ධර්මයේ ශ්‍රවණය කළා. දැන් මොකද හිතෙන්නේ? හප්පෝ සසර නම් බයයි කියලා හිතෙනවද නැද්ද? මේ වගේ තැනකට වැටෙන්නේ නැති වෙන්න කොහොම හරි කටයුතු කරගන්න ඕන කියලා හිතෙනවද නැද්ද? එහෙනම් අවසාන ප්‍රශ්නේ මම හැමදාම අහන කොච්චර වෙලා ඔය සිතුවිල්ල තියෙද්දි? වේගෙන් නැති වෙලා යන අපිනවද? හරිද? නැති වෙලා ගිහලා ආයතරයක් අර මඩේම ගිහලා ළඟලා ඉන්න. හරිද? එහෙනම් මොකද කරන්න ඕනේ? විනාඩි 50ක් වගේ කෙටි කාලයක් ඇතුළත තමන්ගේ సంతාන సంతාණය සසරෙන් අත මිදෙන්න ඕනේ කියලා සිතුවිල්ලක් ඇති වුණාද නැද්ද? සන්තෝෂ වෙන්න ඕනේ. ඇයි? විනාඩි 50ක් ඇතුළත මට මගේ හිත සසරෙන් අත මිදෙන්න ඕනේ කියන සිතුවිල්ල උපදවා ගන්න පුළුවන් තත්වයක තියෙන කෙනෙක්ද නැද්ද? නේද? පුළුවන්. ඒ ඒ මාත් එක්ක එකතු වෙලා අර අපාදුක මෙනෙහි කරා. අපි කතා කරා පෙරේතයන්ට වෙන දේ මෙනෙහි කරා. ආ මේ වෙලාවේ ওই සිතුවිල්ල ආවේ ඒ මෙනෙහි කිරීම හේතු වෙන්නේ නැද්ද? මෙනෙහි කිරීම ඇතිකල්හි ඒ සිතුවිල්ල ආවා. දැන් ආවේ අර මෙනෙහි කරන හින්දා. එහෙනම් ඔය සිතුවිල්ල දිගටම තියුණොත් තියාගත්තොත් අපි වේගයෙන් සසරෙන් අත මිදෙන්න වැඩ කරයිද නැද්ද මේ පුංචි කාරණාව අද හරි කරුණාවෙන් මතක තියාගන්න ඕනේ හැමෝම මෙතනයි වැරදිච්ච තැන මේක මතක තියාගන්නම ඕනේ පුළුවන්ද කොහොම හරි මතක තියාගන්න මගේ හිත ධර්මයට නැඹුරු වෙන විදිහට පවත්ව ගන්න නම් සසර දුක් හැම වෙලේම මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ මේක හරි විකාර තත්ත්වයක් තියෙන්නේ මෙයා මෙයා පාලනය කර යුතු වෙන්නේ මෙයාගෙන්මයි හරි මෙතනමයි හදන්න ඕන වෙලා තියෙන්නේ. මෙයාගේ අවශ්‍ය ධර්මතා ඉපදුනේ නැත්නම් මෙයා කවදාකවත් සසරෙන් අත බින්දෙන්න ලෑස්ති වෙන්නේ නැහැ. එහෙනම් මේ අහගත්ත ටික හරි කමන්නේ නැහැ. තව പ്രേත වස්තු විමාන වස්තු දේවදූත සූත්‍රය ආදී හොයලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් අරගෙන හොඳට මෙනෙහි කරන්න තිරිසන් අපාය ගැන මෙනෙහි කරන්න ඕනේ. പ്രേත භූතය ගැන මෙනෙහි කරන්න ඕනේ. අපාය ගැන මෙනෙහි කරන්න ඕනේ. මනුස්ස ජීවිතේ තියෙන දුක් ගැන මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තේරෙනවා මොකද්ද මේ වෙලා තියෙන කොච්චර භයානක තැනකද මම මේ ඉන්නේ කියලා. අන්න එතකොට තමයි අපේ හිතේ කැමැත්ත උපදින්නේ. මොකක් හරි කරන්න ඕනේ කියලා. එතකොටයි තේරෙන්නේ කියන්නේ මෙන්න මේ නාම රූප වල ඇත తত্ত্বය ඇත తত্ত্বය අවබෝධ කරගත්තා නම් ආය මමත්වයක් ඇති වෙන්නේ නැති බව. ඉතින් කැමැත්ත උපදවා ගැනීම සඳහා හැම කෙනෙක්ම දැඩිව මේ පිළිවෙතට එන්න ඕනේ. අර නිකන් නම් ඉඳලා හරියන්නේ නැහැ. අර උදේ ඉඳන් හැන්ද වෙනකන් කනවා බොනවා නානවා අඳිනවා ඔය උපදුපයක් කරනවා කැවුම් වෙනවා ඉන්නවා. නේද? ඈ ඒවට නම් අපේ අත්ව හරි දස්සයි. කැවුම් වෙමු කිව්වොත් අපේ බලන්න ඕන ඕන තරම් දස්සයි. ඈ කැවිලි හදන්න දක්සයි ඒවා විතරක් හරියන්නේ නේද? කාලා බීලා නාලා ඇඳලා ඉඳලා හරියන්නේ නැහැ. ඒවා කරන ගමන් මොකද කරන්න ඕනේ? සසරෙන් අයින් වෙන්න අවශ්‍ය කරන චිත්තසංතානය සකස් කරගන්න ඕනේ. සකස් කරගන්න ඕනේ. අහලා එහෙම නිකන් ඉන්නව නෙවෙයි. දැන් කරන්න දෙයක් තියෙනවද නැද්ද? බණ අහලා විතරක් හරියන්නේ නැහැ. කරන්න ඒකයි මම කිව්වේ ප්‍රායෝගිකව තමන්ගේ දෙන්න ඕනේ කියලා. හොඳට පැත්ත කරලා ඉන්න වෙලාවට ඇස් දෙක පියාගෙන භාවනා ඉරියව්වකින් සසර දුක් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට කොලාපනින බෝලයක් වගේ තමන්ගේ පැත්තෙන් මහා ශක්තියක් ඇති වෙයි. මං සසරෙන් අත මිදෙන්න ඕනේ කියලා. ඒකද හැමදෙනාම ඊ타ත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ඇත්තෝ අන් අයටත් ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. මං විතරක් ධර්මය ශ්‍රවණය කළා මදි කියලා ලෝකෙටම ධර්මය දානමය පුණ්‍ය කර්මයක් ලබා දෙන්න ඕනේ කියලා ධර්ම දානයක් සූදානම් කරගත්තා. ඉතින් මේ අත්යන් මේ සිද්ධ කළා වූ උතුම් කටයුත්ත හේතුවෙන් දැනතුනාව සියලු පුණ්‍ය ශක්තිය මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති